මේකට සාපුගිය සූත්‍රය කියලාත් යෙදලා තියෙනවා. පොත්පත්වල මේ සාමුගිය, සාපුගිය කියලා කියලා යොදලා තියෙන්නේ අතර මේදා ඒ නියම් ගමේ නම. එක්තරා අවස්ථාවක ආනන්ද සාමීන් වහන්සේ කෝලීයන්ට අයත් වෙච්ච නැත්නම් කෝලීය ජනපද වාසීන්ට අයත් වෙලා තිබිච්ච සාමුග කියන ඒ නියම් ගමකට වැඩම කරනවා. වැඩම කරාම උන්වහන්සේව හම් වෙන්නේනවා ඒ කෝලීය ජනපද වාසීන්. ඒ අයට නමක් යොදලා තිනවා බ්‍යග්ගපජ්ජා කියලා. එතකොට ඒ අය මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න සුදුසු වාතාවරණයක පසු වෙන නිසා අන ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් ගැඹුරු ධමයක් දේශනා කරනවා. ඉතින් ඒ කෝලීය ජනපද වාසීන්ට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සත්වයින්ගේ පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස ඒ පාරිශුද්ධිය ඇති කර ගැනීමට කළ යුතු වීරයන් හතර ආකාරයක් පෙන්ලා දීලා තියෙනවා. මේ හතර ආකාරය මොනවද? මුලින්ම කියනවා සීල පාරිශුද්ධි පදානියංගය. ඒ කියන්නේ සීලයෙන් කෙනෙක් සමන්වාගත වෙන්න වෙනවා, කෙනෙක් සිල්වත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම කෙනෙක් හොයලා බලන්න සිද්ධ වෙනවා මේ සීලයේ යම් යම් අඩුපාඩු තමන්ගේ තියෙනවද? තව සීලය පිරිසුදු කරගන්න තියෙනවද? ඒ වගේමයි මොන හරි අඩුපාඩු තියෙනවා නම් අන්න ඒ අඩුපාඩු සකස් කරගන්න තව සීලය උත්කෘෂ්ඨ කරගන්න යම් කැමැත්තක්, උවමනාවක්, ඡන්දයක්, ඒ වගේම ඒ සඳහා යම් වෑයමක්, උත්සාහයක් දැරිය යුතු වෙනවා. එහෙම නැතුව මේ නිකන් හිටියා කියලා සීලය පිරිසුදු වෙන්නේ නැහැ. නිසා අපිට අපි දිහාම හැරිලා බලලා කොහෙද මගේ සීලය යම් අඩුපාඩුවක් තියෙන්නේ කොහෙද යම් කඩතොළු වීමක් වෙලා තියෙන්නේ කොහෙදද මගේ අතින් සිල්පද කැඩෙන්නේ නැත්තම් කැඩෙන්න ආසන්න වෙන්නේ කියලා අන්න පොඩ්ඩක් අපිට අපි දිහාම විමසුම් නුවණින් බලන්න වෙනවා බැලුවාම තමයි අන්න කෙනෙකුට හම්බ වෙන්නේ මෙන්න මේ මේ තැන්වලදී තමයි තාමත් මම දුර්වල වෙන්නේ මේ තැන්වලදී තමයි මම කෙලෙසුන්ට අහු වෙන්නේ කියලා අන්න Tamanට තේරෙනවා. බොහොම අවංකව නිහතමානීව Taman දිහා බලනකොට අන්න Tamanට තේරෙනවා ඒ බඳු Taman ගේම තියෙන දුර්වල තැන්. දුර්වල තැන් තේරුණාට පස්සේ තමයි අර වගේ වීරයක් දරන්න වෙන්නේ. සීල පාරිශුද්ධියක් ඇති කර ගැනීම සඳහා. ඊළඟට කෙනෙක් සීල පාරිශුද්ධියක් ඇති කර ගන්නකොට අන්න හිත එකාතකින් ඒ සීල පාරිශුද්ධියෙන් පදනම් කරගෙනම හිතේ සමාධි ස්වභාවයක් දියුණු වෙනවා. හිත දැන් එකඟ වෙන්න ගන්නවා. සමාධි සංවත්තනික සීලයකින් අන්න හිතේ සමාධියට ලොකු පිටුවහලක් ලැබෙනවා. එතකොට කෙනෙකුට අන්න චිත්ත පාරිශුද්ධි පැත්තට යොමු වෙන්න පුළුවන්. දැන් එයා හිත ටිකක් පිරිසුදු කරන්න උත්සාහත් වෙනවා. කියන්නේ తాවකාලිකව යා හිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් හදාගන්න උත්සාහත් වෙනවා. තාම හැබැයි తాවකාලිකයි. දැන් එයාගේ හිතේ නීවරණ යටපත් වෙලා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡාව මේ ආදී මේ පංච නීවරණයන් යටපත් වෙලා හිතේ සමාධියක් ඔන්න හැදෙනවා. මුලින් හරි අමාරුයි හිත එක තැනක තියන්න බෑ. හිත ඒකාග කරන්න බෑ. මොකද සාමාන්‍යයෙන් අපේ හිත හරිම වංචනිකයි. ඒ වගේමයි බොහොම විසිරිච්ච ස්වභාවයක් තියෙන්නේ. හැබැයි මේ උත්සාහය අත්හරින්න නැති නිසා එයා නැවත නැවත උත්සාහය දැරීම හරහා භාවනාව ප්‍රගුණ කිරීම හරහා යම් අභ්‍යාසවල යෙදීම හරහා අන්න මේ යෝගාවචරයාගේ හිතේ එකඟතාවයක් ඔන්න දියුණු වෙන්න ගන්නවා. දියුණු වෙන්න අරගෙන ඔන්න හිත දැන් අපි හිතමු ආනාපාන සතියකින් වගේ දෙයකින් පටන් ගත්තොත් හුස්ම රැලි 5ක් 10ක් ඔන්න එකම අන්දමකින් හිත පවත්වන්න පුළුවන් වෙච්ච යෝගාවචරයට ඔන්න ළඟ තියෙන හුස්ම රැලි 100ක් 200ක් විතර ඔන්න එක ළඟ තියෙන හුස්ම රැලි ගානක ඔන්න හිටින්න පටන් ගන්නවා. ඔන්න හිතේ සමාධි ලක්ෂණේ ටික ටික මතුවෙනවා. ඔන්න හිත ටික ටික එකඟ වෙන්න එකඟ වෙන්න අන්න තමන්ගේ කය සැහැල් වෙන ස්වභාවයක්, නිකන් පා වෙනවා වගේ දැනෙන ස්වභාවයක්, සමහරලාට ඇඟ කිලිපොලා යනවා වගේ ස්වභාවයක්, යබනතන රැලි රැලි යනවා වගේ ස්වභාවයක්, මුළු කයම තෙමිලා යනවා වගේ ස්වභාවයක් මෙන්න මේ වගේ යම් යම් සුවදායක ස්වභාවයන් අන්න කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක් චිත්ත පාරිශුද්ධියක් අත්දකින්න පටන් ගන්නවා. දැන් එයාට භාවනාව යම් රසයක් මතුවෙලා යම් භාවනාව හරහා සුවයක් දැනිලා අන්න තව දුරටත් අන්න භාවනාවේ යෙදෙන්න මේ දැනෙන සුවය తాවකාලිකව වුණත් මේ දැනෙන සුවය ලොකු අස්වැසිල්ලක් වෙනවා. ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් චිත්ත පාරිශුද්ධි පදානියංගයේදී මේ ආනන්ද ස්වාමීන් මතක් කරනවා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා මේ කොහේ හරි තැනක තාමත් Tamanට මේක හරි ගැහිලා නැත්තම් තාම චිත්ත පාරිශුද්ධියක් එහෙම නැත්නම් తాවකාලිකව හෝ මෙබඳු චිත්ත ඒකාග්‍රතාවයක් තමන් අත්දැකලා නැත්නම් අන්න එබඳු ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම සඳහා උත්සාහයක් දැරිය යුතුයි. සඳහා ඌමනාවක් හිතේ ඇති කරගත යුතුයි. හිතේ ඡන්දයක් පහළ කරගත යුතුයි. ඒක ඉක්මනට වෙන්නේ නැත්නම් අන්න යම් පමණක යම් දැඩි උත්සාහයක් දැරිය යුතුයි. කාලයක් මිඩංගු කරගත යුතුයි. වෙහසක් දැරිය යුතුයි. අන්න චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගැනීම සඳහා. මෙන්න මේ විදිහට මේ චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගැනීම සඳහා දරන වෑයම තමයි එතකොට එතකොට චිත්ත පාරිශුද්ධි ප්‍රධානියංග කියලා කියන්නේ. ඊළඟට මේ විදිහට චිත්ත පාරිශුද්ධියක් හදාගත්ත යෝගාවචරයා එතනින් අතර වෙන්නේ නැහැ. ඒ චිත්ත පාරිශුද්ධියම පාදක කරගන්නවා ඊළඟ පාරිශුද්ධිය පිණිස. ඒ තමයි දික්ටි පාරිශුද්ධිය. ඉතින් අපි මේ සාකච්ඡා කළා මේ දික්ටි පාරිශුද්ධියත් එක විදිහකට නෙමෙයි ක්‍රම රාශියකට මේක ලබා ගන්න පුළුවන්. එක එක ක්‍රම හරහා එතකොට මේ දිට්ටි පාරිශුද්ධියක් නිවැරදි දර්ශනයක් නිවැරදි දැක්මක් ඇති කරගන්න කෙනෙකුට හැකියාව තියෙනවා. ඇතම් කෙනෙක් ඒ නිසා හිතේ අර හදාගත්ත චිත්ත පාරිශුද්ධි తত্ত্বය එහෙම නැත්නම් ධාන తত্ত্বය එහෙම නැත්නම් යම් සමාධි මට්ටමම පාදක කළා ඊළඟට විපස්සනාවට නැඹුරු වෙනවා. ඒ කියන්නේ අපිටම කෙනෙක් ගැඹුරු සමාධියක් අත්දකිනවා නම් අන්න ගැඹුරු සමාධියෙන් එළියට ඇවිල්ලා ඒ සමාධි ස්වභාවයේම තියෙන සංකත ස්වභාවය, හටගත්තු ස්වභාවය සකස් කරපු ස්වභාවය. ඒකත් නිකන් ඇතිලා නැතිලා යන ස්වභාවය. ඒකත් තමන්ගේ පාලනයෙන් තොර ස්වභාවය. ඒකේ පවා තියෙන අනිත්‍ය ස්වභාවය කෙනෙක් අන්න තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට ඒ හටගත්ත සමාධියම විපස්සනාවට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ හටගත්ත සමාධියේ තියෙනවා නම් යම් දැනෙන වේදනා ස්වභාවයක්. සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, සැපයක් දැනෙනවා, සුවයක් දැනෙනවා, පා වෙනවා වගේ දැනෙනවා, එක කිලිපොලා යනවා වගේ දැනෙනවා. නැත්නම් ඉඳලා හිටලා නිකන් තමන් මුළු කයම වෙලාගත්තා වගේ දැනෙනවා. ඒ යම්කිසි දැනෙන ප්‍රීති සුඛයක් තේරුම් ගන්නවා මේකයිලා වේදනාවේ ස්වභාවය. මේවත් එනවා යනවා. මේ කොයි දේවත් දිගට පවතින දේවල් නෙමෙයි කියලා අර සමාධිය තුල ගැලිලා ඉන්නව වෙනුවට ඒක තුලම নিমগ্ন වෙලා ඉන්නව වෙනුවට ඒකෙන් එළියට ඇවිල්ලා අන්න කෙනෙක් මේ සමාධියේම දැනෙන සුඛ වේදනාව වේදනාවක්ය කියලා තේරුම් අරගෙන අන්න වේදනානුපස්සනාවක යෙදෙනවා. එහෙම නැත්නම් මේ සමාධියේ තුල හටගත්තේ යම් සංඥා ස්වභාවයන් හිතේ හටගත් ආලෝක ස්වභාවයන් නැත්නම් හිතේ හිතේ හටගත් බොහෝම නැවුම් ස්වභාවයන් ඒවත් මේ සංඥා ස්වභාවයන් කියලා අන්න ඒ පැත්තෙන් විපස්සනාවට නංවනවා. එහෙමත් නැත්නම් අපි හිතමු මෛත්‍රී පැත්තකින් වගේ මෛත්‍රී චේතෝ විමුක්තියක් වගේ කෙනෙක් ඇසුරු කරා නම් නැත්නම් මුදිතාවක් වගේ දෙයක් ඇසුරු කරා නම් මේ කොයි දෙයකත් තියෙන යම් සංස්කාරයක්. මෛත්‍රී කියන්නේ සංස්කාරයක්. මුදිතාව කියන්නේ සංස්කාරයක්. මේ කොයිකෙත් තියෙන්නේ කාතකින් චිත්ත ස්වභාවයන්. මේ චිත්ත ස්වභාවයනොත් ඇතිලා නැතිලා යනවා. ඒවත් අඩු වැඩි වෙනවා. මේවත් ඌමනාවෙන් සකස් කරගත යුතුයි කියලා අන්න මේ සංස්කාර ස්වභාවයන් විපස්සනාවට නංවනවා. ඉතින් මේ වගේ ධාන පැත්තෙන් ගත්තත් යම් අනිකුත් උපචාර සමාධි මට්ටමකින් ගත්තත් ඒ දැනෙන යම්කිසි සුවයම ඒ දැනෙන යම්කිසි චිත්ත ස්වභාවයම කෙනෙකුට විපස්සනාවට නංවන්න පුළුවන්. තවත් පැති අපි කතා කළා සාමාන්‍යයෙන් සතර සතිපට්ඨානය මුල් කරගෙන යන යෝගාවචරීන්ට අන්න කායානුපස්සනාවකදී ඔන්න කයේ දැනෙන ධාතු ස්වභාවයන්. ඒ ධාතු ස්වභාවයන්ගේ ස්වභාව තියෙන ඇති ඇති නැතිවීම ස්වභාවය, උදේ වය ස්වභාවය, සමුදේ වය ස්වභාවය. මේවා තේරුම් ගනිමින් අන්න ගිහිල්ලා චිත්ත පාරිශුද්ධියක් ඇති කර මේ දිට්ටි පාරිශුද්ධියක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේමයි තවත් ගැඹුරකට යනකොට ඇතම් කෙනෙකුට මේ කොයි දෙයකක් තියෙන දුකක් මේ කොයි දෙයකක් තියෙන පෙලීමක් කියලා අන්න දුක්ඛ පැත්තක් අනාත්ම පැත්තක් උනත් වැටහෙන්න පුළුවන්. අද අපිට කතා කරන්න තියෙන්නේ මේකෙම ටිකක් ගැඹුරට යන ස්වභාවයක්. මෙතෙන්දි දැන් ආනන්ද සාමීන් වහන්සේ විස්තර කරනවා මොකද්ද ඊළඟ පාරිසුද්ධි පදානියංගය? ඒ තමයි විමුක්ති පාරිසුද්ධි පදානියංගය. ආනන්ද සාමීන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. කතමංච බ්‍යග්ගපජ්ජා විමුක්ති පාරිසුද්ධි පදානියංගා. කිමෙක්ද බ්‍යග්ගපජ්ජ ධනපද වාසීනි මේ විමුක්ති පාරිසුද්ධි පදානියංගය කියලා කියන්නේ. සකෝසෝ බ්‍යග්ගපජ්ජා අරිය ශාවකෝ ඉමිනාච සීල පාරිශුද්ධි පදානියංගේන සමන්නාගතෝ. ඒ කියන්නේ දැන් අර යම්කිසි ආරශාවකෙක් එහෙම නැත්නම් යම්කිසි මේ යෝගාවචරයේ අර කලින් කියපු සීල පාරිශුද්ධි පදානියන්ගෙන් සමන් පදානියංගයෙන් සමන්නාගත වෙලා. ඔන්න එයා දැන් දන්නවා සීල පාරිශුද්ධියක් ගැන. ඔන්න සීල පාරිශුද්ධිය යම් පමණකට දැන් එයා තුළ තියෙනවා. එයා සතුයි දැන්. චිත්ත පාරිශුද්ධි පදානියංගේන සමන්නාගතෝ. ඒ වගේම එයා සීලය පදනම් කරගෙන ඔන්න සිතේ සමාධියක් හදාගත්තා. අන්නේ සමාධියෙනුත් දැන් එයා සමන්නාගතයි. සමාධියකුත් එයාට දැන් සහිතයි. දික්ටි පාරිශුද්ධි පදානියංගේන සමන්නාගතෝ. ඒ වගේමයි එයා දැන් ඔන්න ටිකක් විපස්සනාවකුත් නම් කරලා හිතේ යම් පමණක ප්‍රඥාවකුත් දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා හිතේ යම් පමණක නිවැරදි දැක්මක් තියෙනවා. එතකොට මේ කලින් සඳහන් කරපු ඒ පාරිශුද්ධ පදානියංග තුන දැන් මේ යෝගාවචරය සතුයි. ඊළඟට කියනවා රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේති. දැන් මේ තුන සහිතව මෙයා දැන් මොකද කරන්නේ? රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේති. දැන් මෙයාට තේරෙනවා මේ හිත සමහර වෙලාවලට ගිහිලා දේවල් වල ඇලෙනවා. දැන් මේ කොයි වෙලාවකත් නිකන් තියන්න හරි අමාරුයි. මේ හිත ගිහිලා මොනවැයි හරි ඇලෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් ඔන්න ධාතු මනසිකාරයත් වඩමින් ඉන්නවා. ධාතු මනසිකාරයක් වඩමින් කාලයක් වඩනකොට එයාට ඔන්න කායික වශයෙන් විවිධාකාර ධාතු ස්වභාවයන් මතුවෙනවා. එතකොට මේ විවිධාකාර ධාතු ස්වභාවයන් එයා බොහොම උපේක්ෂාවෙන් නිරීක්ෂණය කරනවා. ඔන්න තද ගතියක් මතුවෙනවා. ඒකත් හොඳට බලනවා. රළු ගතියක් මතුවෙනවා. ඒකත් බලනවා. උණුසුම් ගතියක් මතුවෙනවා. ඒකත් බලනවා. සිසිල් ගතියක් මතුවෙනවා. ඒකත් බලනවා. බර ගතියක් දැනෙනවා. ඒකත් බලනවා. සෙල වෙන ස්වභාවයක් දැනෙනවා. ඒකත් බලනවා. මේ හැමදේම බලමින් බලමින් ඉන්නකොට එතකොට මේ මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක් කියලා අන්න වැටහීමක් එනවා. මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් දෙයක් නැහැ. මේ ධාතු හතරක් එහාට මෙහාට දඟලනවා. ධාතු හතරක ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. කියලා අන්න කෙනෙකුට මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක් කියලා අන්න යම් අවබෝධයක් එන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මේ තැනත්තාම එළියේ තියෙන ධාතු ස්වභාවයන් ගැනත් හිතලා බැලුවොත් නැත්නම් මදක් අර ඇති කරගත්ත අවබෝධයෙන් මේ එළියේ තියෙන දේවලුත් පොඩ්ඩක් හිතලා බැලුවොත් එයාට තේරෙනවා මේ එළියේ තියෙනෙත් මේ ධාතු හතරම තමයි. එළියේ තියෙන මේ භෞතික දේවල් ගැන අවධානය යොමු කරලා බැලුවොත් මේ ගස් කොළන් වල ඇඳපුටු මේසවල මෙතන තියෙන්නේ තොන්න පටවි ධාතුව. ඊළඟට මේ චලණය වෙන වාතයේ එතන තියෙන්නේ තොන්න වායෝ ධාතුවක්. ඊළඟට මේ ගලන ජලයේ ගංගා ඇල දොළවල මෙන්න තියෙන්නේ එතන තියෙන්නේ තොන්න ආපෝ ධාතුවක්. ඊළඟට ගිනි ගිනි ගොඩක් ළඟ නැත්නම් යම්කිසි රස්නේ තැනක සිසිල් තැනක මෙතන තියෙන්නේ තොන් තේජෝ ධාතුවක්. එතකොට මේ භෞතිකව එළියේ තියෙන්නේත් ඔන්න කෙනෙකුට වැටෙනවා මේ සතර මහා ධාතුවක්මයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ එළියේ තියෙන ධාතු හතරත් ඇතුලේ තියෙන ධාතු හතරත් එකම ධාතුන්මයි. යාචේවකෝ පන අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේස. මහණනි මේ යම් යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර යම් පටවි ධාතුවක් තියෙනවා නම් මේ එකම පටවි ධාතුවමයි. ඒතර මේ පටවි ධාතුව දන්නේ නැහැ. මේකද මේ මිනිස් කයක තියෙන අය නැත්නම් තිරිසන්ගත කයක තියෙන අය නැත්නම් එහෙම නැත්නම් මේ පණ නැති දෙයක තියෙන අය කියලා මේ පටවි ධාතුවක් දන්නේ නැහැ. අපි තමයි මේ නම්ගම් දීගෙන ඒවට එක එක නම් දීලා ඒවයට විවිධාකාර වටිනාකම් දීලා අපි තමයි ඔක්කොම රණ්ඩු සරුවල් කරන්නේ. නමුත් ඒ ධාතුන් දන්නේ නැහැ. මේවා කොහෙදෝ ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ නිසා කියනවා අන ධාතු මනසිකාරයේ යෙදෙනකොට යෙදෙනකොට යෝගාවචරයට දැනනවලු මේ එළියේ තියෙන ධාතුන් ටිකයි ඇතුලේ තියෙන ධාතුන් ටිකයි එකම ධාතුන්මයි. අන්න යා කලින් නම් මේ ඇතුලේ තියෙච්ච ධාතු ටිකට ලොකු තැනක් දීලා තිබුණා. එයා ඉතින් කන්නාඩි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මේ ධාතු කියලා දන්නේ නැති නිසා ඔන්න ඇඳ පැලඳගෙන හැඩ වැඩ වෙන්න ඉතින් සෑහෙන්න දරනවා. සෑහෙනුත් සෑහයක් දරනවා. කැපිලා පේන්න දරනවා. මොකද ඇතුලේ තියෙන ධාතුන් එළිය තියෙන ධාතුවෙන් එකම කියලා දන්නේ නැති නිසා. හැබැයි අර විදිහට කෙනෙක් ධාතු මනසිකාරයේ යෙදෙන්න යෙදෙන්න දැන් කෙනෙකුට තේරෙනවා නම් මේ ඇතුලේ තියෙනෙත් එකමයි එළිය තියෙනෙත් එකමයි අනිත් කෙනා ගාව තියෙනෙත් එකමයි හැමතැනම තියෙන මේ භෞතික වශයෙන් පැත්තෙන් පැත්තෙන් ගත්තොත් ධාතු ස්වභාවයක් විතරයි කියලා අන්න එයාගේ අර කලින් තරම් ලොකු මමත්වයක් ඇති වෙන්නේ නැහැ. මේක ලොකුවට මමේ කියාගන්නේ මගේ කියාගන්නේ මම ඉස්සරහට යන්න ඕනේ මම කැපිලා පේන්න ඕනේ මමම රූපවන්තයෙක්ගේ මමම රූපවන්තයෙක් කියලා පෙන්වන උමනාවක් නැහැ. මොකද මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක් පමණයි. අනේ හිත දැන් ටිකක් අර මම මගේ වශයෙන් ගන්නෙ නැතුව මේකේ යථා ස්වභාවය අන්න දැන් අවබෝධ වෙලා. කියන්නේ පින්වත් මේවා පොතේ පතේ තිබුණ පළියටම අවබෝධ වෙන දේවල් නෙමෙයි. මේක පොතකින් පතකින් බැලුවාම නැත්නම් බණකට ඇහුවාම අපිට తాවකාලිකව මේක මතු පිටින් වැටහෙනවා. නමුත් ඒක ටික කාලෙකින් නැති වෙලා යනවා. මේ අවබෝධය හරි తాවකාලිකයි. නමුත් කෙනෙක් හොඳට අර වගේ හදාගත්ත සමාධියකින් මේ කායික වශයෙන් තියෙන නැත්නම් කායික වශයෙන් එතන එතන මතුවෙන ධාතු ස්වභාවයන් හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අන්න ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම වැටහෙනවා. තමාටම ඇස්පනා පිට වැටහෙනවා මෙතන තියෙන්නේ මේ ධාතු ස්වභාවයක් පමණයි කියලා. ඒක ආයි පොතකින් ගත්ත දැනුමක්, අනුන්ගෙන් ගත්ත දැනුමක් නෙමෙයි. ඒක තමන්ගේම දැනුමක්. ඒතකොට ඒ ඇති වෙන වැටහීම තමයි අන්න එයාගේ හිතේ ලොකු වෙනසක් ඇති කරන්නේ. එයා අර කලින් අල්ල බදාගත්ත ස්වභාවය වෙනුවට දැන් මේ ධාතුන් කෙරෙහි යම් පමණක මධ්‍යස්ත භාවයක් අන්න හිතේ විරාගී ස්වභාවයක් එයාගේ හිතේ හටගන්න. දැන් එයා අපි තුමු තවදුරටත් භාවනාවේ යෙදෙනවා. දැන් මේ විරාගී ස්වභාවය එයාගේ හිතේ හටගත්ත නිසා අන්න මේ හිත දැන් අර ධාතු ස්වභාවයන් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් හිත ටිකක් ඒවැයින් අයින් වෙලා. ඒවැය පාට දැන් පේන්නේ නැති තරම්. ඒවැය ලක්ෂණ දැන් ඒ තරම් පේන්නේ නැති තරම්. ඒ වෙනුවට හිතත් ධාතු ස්වභාවයනුත් අතර එක්තරා අන්දමක දුරස්ත භාවයක් ඇති වෙලා. එතකොට සමහර කෙනෙකුට තේරෙනවා දැන් ඉස්සෙල්ලා තරම් මේ දේවල් අහු වෙන්නෙත් නැහැ. හිත ගිහිල්ලා ඒවා අල්ලබදා ගන්නෙත් නැහැ. භාවනා කරද්දිත් ඒව වැටහෙන ටිකක් ඈතින් වගේ. Tamante එකකින් වැඩි පිළීමක් ඇත්තෙත් නැහැ. මේවැය තියෙන ඊළඟට ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. අන්න කෙනෙක්ගේ හිතේ එක්තරා අන්දමකින් පෙරලියක් සිද්ධ වෙනවා. අර දැක දැක හිටිය ධාතු ස්වභාවයන්ගේ යම් පොදු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. අන්න යාට තේරෙනවා මේ පටවි ධාතුවේ තියෙන පටවි ධාතුවක් වුණත් ඔන්න ඇතිලා නැතිලා යනවා. ඒකේ තියෙන තද ගතියක් ඔන්න ඇතිලා නැතිලා යනවා. උණුසුම් තේජෝ ධාතුවක තියෙන උණුසුම් ගතියක් ඔන්න ඇතිලා නැතිලා යනවා. ඊළඟට අපි තුමු වායෝ ධාතුවක තියෙන චලනයේ චලනයේ වෙන ස්වභාවයක් ඒකත් ඇතිලා නැතිලා යනවා. මේ වගේ මේවැය තියෙන පොදු ලක්ෂණ ටික කෙනෙකුට මතුවෙන්න පුළුවන්. තේරෙන්න පටන් ගන්න පුළුවන්. ඔන්න මේවා තේරෙන්න තේරෙන්න අන්න තවදුරටත් හිත මේ ධාතුන්ගෙන් ඈත් වෙලා ධාතුන්ගෙන් මිදිලා හිත ටික ටික Tamanටම ආවේනික නිදහසක් භුක්ත වෙන්න ටිකෙන් ටික පටන් ගන්න පුළුවන්. ඔය වෙලාවේදී අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හිතේ එක්තරාන්දමකින් දැන් ප්‍රඥාව අවදි වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අර කලින් තරම් ධාතුන්ගේ ලක්ෂණ තේරෙන්නේ නැහැ. ඒවා කෙරෙහි දැන් හිතේ ඇති වෙන්නේ එක්තරාන්දමක විරාගී ස්වභාවයක්. පාට මැකිලා ගියා වගේ ස්වභාවයක්. හරියට අපි හිතමු දියසායම් වලින් චිත්‍රයක් ඇඳලා තිබුණා නම් ඒ චිත්‍රය මුලදී හරි ලස්සනයි. ඒකේ ගැහණු පිරිමි, ඉතින් මල් වතු ඔක්කොම ටික තියෙනවා. හරි ලස්සනට ඒක දැක ගන්න පුළුවන්. අපි හිතමු මොකක් හෝ හේතුවක් කරහා ඔකට වතුර බාල්දියක් හැලුවා නම්, හැලුණා නම් ඉතින් ඒක තිබිච්ච අර ලස්සන මැකිලා ගිහිල්ලා රේඛාවන් බොඳ වෙලා ගිහිල්ලා අර තිබිච්ච වෛවර්ණ චිත්‍රය දැන් විවර්ණ වෙලා. ඒකේ පාට මැකිලා ගිහිල්ලා. දැන් අර ඉස්සෙල්ලා තරම් ඒක මගේ මගේ කියාගෙන යන්න තරම් කැමැත්තක් හිතේ ඇති වෙන්නේ මේක ඒ තරම් අලංකාර දෙයක් නෙමෙයි රසවත් දෙයක් නෙමෙයි ඔන්න වගේ විපරිණාමයක් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. අර ධාතු ස්වභාවයන්ගේ යථාර්ථය වැටහෙන්න වැටහෙන්න අන්න හිත මේක අතහරින ගතියක්. හිතට මේකේ පාවෙන ගතියක්. හිත අවබෝධය හරහා ඒ ගැන කලකිරෙන ගතියක් ඔන්න ඇති වෙනවා. ඉතින් මේ ඇති වුණාට පස්සේ තවදුරටත් භවනාවේ යෙදෙන්න යෙදෙන්න තමයි යම් අවස්ථාවක මේ අරමුණ කෙරෙහි හිතේ යම් හෝ පමනක රාග රාගී ස්වභාවයක් කැමැත්තක් ඉතුරු වෙලා තිබුණා නම් අන්න ඒකත් දුර වෙලා හිත తాවකාලිකව හෝ අරමුණකින් තොරව ඉන්න ඕන පටන් ගන්න. ඉතින් මේක ටිකක් සිද්ධාන්ත වශයෙන් එහෙම නැත්නම් බුද්ධ වචනයත් එක්ක අපි ගලප ගන්න පුළුවන් මේ සිද්ධ වෙන කාර්යය ඒ සඳහා මම සාධක සූත්‍රයක් වශයෙන් උපය කියන සූත්‍රය යොදා ගන්නවා. මේ උපය කියන සූත්‍රය හම්බ වෙනවා කන්ද සංයුත්තේ. මේකෙදී බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. රූප උපයන්වා භික්ඛවේ විඥානං තිත්තමානං තිත්තේය රූපාරම්මණං රූපප්පතිත්තං. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ විඥාණය පිහිටන්නේ ඔන්න රූපයක් ආශ්‍රය කරගෙන. රූප උපයන්වා භික්ඛවේ විඥානං තිත්තමානං තිත්තේය. රූපාරම්මණං ඔන්න රූපයක් අරමුණු කරගෙන. රූපයක් රූපප්පතිත්තං රූපයක් මත පිහිටලා මේ රූපයක් සම්බන්ධයෙන් කතා කරන්නේ. ඔය වගේම බුදුරජාණන් වහන්සේ කියනවා එක්ක ඔන්න රූපයක් අරමුණු කරගෙන රූපයක් මත පිහිටලයි විඥාණය කල්ගත කරන්නේ. එහෙම නැත්නම් ඔන්න වේදනාවක් අල්ලගෙන වේදනාවක් මත පිහිටලයි විඥාණය ගත කරන්නේ. එහෙමත් නැත්නම් සංඥාවක් අල්ලගෙන සංඥාවක් මත පිහිටලයි විඥාණය ගත කරන්නේ. එහෙමත් නැත්නම් යම්සි සංස්කාරයක් අල්ලගෙන සංස්කාරයක් මත පිහිටලයි විඥාණය කල්ගත කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන මේ හතරෙන් තොරව කිසි තැනක විඥානේ ඔන්න මේ සාමාන්‍යයෙන් ඒ අල්ලන ගතියෙන් යුක්තේ විඥානේ පිහිටන්නේ නැහැ. ඒක අපිට තේරෙන්නේ බුදුරජාන් වහන්සේ දැන් අපිට පැහැදිලි කරලා දෙනවා විඥානයක් එක්ක රූපයක පිහිටන්න ඕනේ, එක්ක වේදනාවක පිහිටන්න ඕනේ, එක්ක සංඥාවක පිහිටන්න ඕනේ, එක්ක සංස්කාරයක පිහිටන්න ඕනේ. දැන් අපි භාවනාවක් කරහා කරන්නේ මොකද්ද? ඔන්න අපි හිතමු ඔන්න අපි රූප කර්මස්ථානයක් ගත්තේ. අපි දුමු දැන් මේ දේශනාව අපි විස්තර කරගෙන යනවා හින්දා රූප කර්මස්ථානයක් කරහා ධාතු මනසිකාරය හරහා උන අපි ධාතු ධාතු ලක්ෂණ බලමින් ඉන්නේ. දැන් හිත හොඳට ඒකාග්‍ර වෙන්නේ මේ ධාතු කර්මස්ථානයක රූපයක. අපි තුන් පටවි ධාතුවක් බලමින් ඉන්නේ. තද ගතියක් බලමින් ඉන්නෝ. අන්න ඒ රූපයක තමයි හොඳ දැන් හිත පිහිටලා තියෙන්නේ. විඥානය බැහැගෙන ඉන්නේ. ඒ වෙලාවේදී අපි වේදනාවකට හිත යොදන්නෙත් නැහැ. සංඥාවන් වලට හිත යොදන්නෙත් නැහැ. සංස්කාර වලට හිත යොදන්නෙත් නැහැ. අර රූපේම තමයි හොඳට නැවත නැවත බලමින් ඉන්නේ. දැන් හිත ඒකාග්‍ර වෙලා තියෙන රූපයක. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. රූප ධාතු යාචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. දැන් අර රූප ධාතුවත් හොඳින් මෙයා නිරීක්ෂණය කරනවා. මේ වර්තමාන වශයෙන් මේ රූප ධාතුව ඇති වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක නැති වෙලා යනවා. ආයෙත් ඔන්න තවත් තැනක රූප ධාතුවක් හට ගන්නවා. ඒකත් වෙනස් වෙනවා නැති වෙලා යනවා. දැන් මේ යෝගාවචරය මේක නැවත නැවත නිරීක්ෂණය කරනවා. අන්න යාට මේ රූප ධාතුවේ තියෙන විවිධාකාර ගති ලක්ෂණ පේන්න ගන්නවා. ඒක හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, නැතිලා යන ආකාරය නැවත නැවත දකින්න දකින්න අන්න හිතේ ඇති වෙනවා එක්තරාන්දමක විරාගයක්. අන්න බුදුහාඳුර කියන රාගෝ පහීනෝ හෝති. අන්න මෙයාගේ ඒ අරමුණ ගැන තිබුණ දැනට අල්ලන් හිටිය අරමුණ මේ රූප පමණයි. ඒ ගැන තිබිච්ච හිතේ තිබිච්ච කැමැත්ත, ඒ ගැන තිබිච්ච ඇල්ම අන්න දැන් ටික ටික ප්‍රහීන වේගෙන ප්‍රහීන වේගෙන යනවා. අපි මේක කාලයක් ඔන්න යෝගාවචරය වඩනවා. මේක කරන්න කරන්න ත්‍රිලක්ෂණයේ වැටෙන්න වැටෙන්න අන්න මොකද වෙන්නේ? රාගස්ස පහන වච්චිජතා රම්මනං පතිත්තා විඥානස්ස න හෝති කියලා අන්න බුදුහාමුදුරුවෝ කියනවා. යම් අවස්ථාවක පින්වත්නි මේකේ යම් උත්කෘෂ්ඨ මට්ටමකට ආවහම අර රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙච්ච අවස්ථාවක අරමුණෙන් හිත ගිලිහෙනවා. දැන් අරමුණක් වශයෙන් තිබුණේ රූප ධාතුවක් පමණයි. ඒ අරමුණෙන් විඥානයත් පිහිටන්න බැරි තත්වයකටපත් වෙනවා. වොච්චිතාරම්මණං කියන්නේ ආරම්මණයෙන් හිත ගිලිහිලා යනවා. බිඳිලා යනවා. පතිට්ඨා විඥානස්ස නොහෝති. අන්න පිහිටපු විඥානයක් දැන් ඇති වෙන්නේ නැහැ. තං අපපතිට්ඨිතං විඥානං අවිරුල්හං. දැන් විඥානයේ නොපිහිටීම නිසා ඒ වගේම වර්ධනය නොවීම නිසා අනමිසංකච්ච විමුත්තං අන මෙතෙක් කාලයක් මේ විඥානයේ තිබුණේ රූපයක් අල්ලගෙන එක්ක වේදනාවක් අල්ලගෙන එක්ක සංඥාවක් අල්ලගෙන එක්ක සංස්කාරයක් අල්ලගෙන නමුත් මේ විපස්සනාව හරහා මේ කරන අභ්‍යාසය හරහා නැවත නැවත මේක යෙදීම හරහා දැන් මොකද්ද වෙන්නේ අර අල්ලලා තිබිච්ච එකම අරමුණත් ගිලිහිලා ගියා දැන් අන්න විඥාණයට පිහිටන්න තැනක් නැති වුණා වර්ධනය වෙන්න තැනක් නැති වුණා හිටින්න තැනක් නැති වුණාම ඔන්න මුල් වතාවට අන්න විඥානය එක අතකින් නිදහස් වුණා. අනබිසංකච්ච විමුක්තං. මේ සකස් නොකිරීම හරහා නොපිහිටීම හරහා පිහිටන තැනක් නැතිවීම හරහා අන්න හිත නිකං අරමුණක් ඇසුරු නොකරන තත්වයකටපත් වුණා. විමුක්තත්තා තිතං. ඔන්න දැන් මෙතෙක් කාලයක් විඥානය හැමතැනම දුවදුව හිටියේ. රූපයක් දැක ගමන් ඔන්න ඒකට දුවනවා. සද්දයක් ඇහුන ගමන් ඒකට දුවනවා. ගඳක් සුවඳක් දැනුණ ගමන් ඒකට දුවනවා. රසයක් දැනුණ ගමන් ඒකට දුවනවා. ඒක මත පිහිටනවා. ඒකම වර්ධනය වෙනවා. ඒ මතම රාග ద్వේෂ මොහ ඔක්කොම ඇති කරගන්නවා. ලොකු කතන්දර ගොතනවා. ඉතින් විඥාණයට ලොකු තැනක් හම්බ වෙනවා. එහෙ පිට එහෙම හිටපු තමයි විඥාණය තමයි. දැන් මේ සෑහෙන්න මෙල්ල කරලා සමාධිමත් කරලා හිර කරලා මේ අරමුණක් තුල නතර කරලා ඒ අරමුණේම නැවත නැවත යථා ස්වභාවය පෙන්න පෙන්න ඉන්නේ. ඉතින් මේ මේ කටයුත්ත කියන්න ලේසි දැන් මේක කරනවා කියන එක හරීම ප්‍රායෝගික වැඩක්. දැන් මේ સિદ્ધාන්ත වශයෙන් මේක කියලා දෙන්න හරි පහසුයි. නමුත් මේ දේ අපි කරනවා කියන එක හරිම අමාරු කාර්යයක්. ඒකයි මේ තරම් අපිට මේ දේවල් කැප වෙන්නේ මේ දේවල් ඉෂ්ට කර ගැනීම සඳහා. නමුත් බුද්ධ වචනේදී බුදුරජාන් වහන්සේ හරිම ඍජුවට පාර පෙන්ලා දීලා තියෙනවා. නොවරදින පාර එමත් නැත්නම් අපේ හිතට සිද්ධ වෙන සිදුවීම ක්‍රියාදාමේ හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියන්නේ මේකයි දැන් අර මෙතෙක් කාලයක් කොහේ හරි බැහැගෙනයි හිටියේ විඥානේ. එක්ක රූපයක බැහැගෙන හිටියා, නැත්නම් වේදනාවක බැහැගෙන හිටියා, නැත්නම් සංඥාවක බැහැගෙන හිටියා, නැත්නම් සංස්කාරයක බැහැගෙන හිටියා. අපි සංස්කාර, සංඥා, වේදනා ඒ ටික වෙනු අයින් කළා. ඔන්න දැන් රූප කර්මස්ථානෙක දැන් තමයි අලෝල හිටියේ. ඒ රූප කර්මස්ථානයත් නිරන්තරයෙන්ම ඔන්න ඇති වෙලා නැතිලා යනවා, නිරන්තරයෙන්ම පෙළෙනවා. එතකොට අන්න ප්‍රඥාවක් අවදි වීම හරහා ඒ රූප කර්මස්ථානයේත් අන්න විඥාණයට පිහිටන්න බැරි වෙනවා. බැරි වුණාට පස්සේ තමයි ඇති වෙන தත්ත්වය තමයි දැන් මේ බුදුරයන් වහන්සේ විස්තර කරන්නේ. උන්වහන්සේ කියනවා අනබි සංකච්ඡ විමුක්තන් දැන් සකස් කරගන්න බැරි වුණ නිසාම අන්න දැන් සිත නිදහස් වුණා. විමුක්ත වුණා. විමුක්තත්තා ඨිතං. දැන් දුවදුව හිටිය ගතිය වෙනුවට අන්න හිතේ නතර වෙච්ච ස්වභාවයක් පටන් ගන්නවා. මෙතෙක් කාලයක් රූපයක් දැක ගමන් ඔන්න නතර වෙලා හිටිය ස්වභාවයෙන් වෙනුවට ඔන්න දුවන ගතියක් ඇති වෙනවා. ආයි එළියට පයින්නවා. අපි හිතමු සද්දයක් ඇහුන ගමන් ආයෙත් එළියට පයින්නවා. රසක් ආව ගමන් අන්න එතෙන්ට පයින්නවා. ගඳක් ආව ගමන් එතෙන්ට පයින්නවා. ස්පර්ශයක් ආව ගමන් එතෙන්ට පයින්නවා. හිතේම අරමුණක් ආව ගමන් ඔන්න එතෙන්ට පයින්නවා. ඔන්න වගේ පැන පැන ඉන්න ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒකයි අපිට සාමාන්‍යයෙන් කියන්නේ වඳුරු මනසක් තියෙන්නේ කියලා. හැමතිස්සෙම වඳුරා එක අත්තක් අතහරිනකොට තව අත්තක් අල්ලලා. අන්න වගේ තමයි අපේ විඥාණයත් හැමතිස්සෙම අත්ෙන් අත්තට පැන පැන පැන පැන තමයි යන්නේ. රූපයක් අල්ලනකොට ඒක අල්ලලා තියෙනවා. ඒක අතහරිනකොට ඔන්න සද්දයක් සද්දයක් අල්ලනවා. සද්දය අතහරින ඔන්න ගන්ධයක් අල්ලනවා. ගඳක් අල්ලනවා. ගඳ අතරින් ඔන්න ආයෙ සද්දයක් අල්ලනවා. සද්දය අතරින් ආයෙ ඔන්න ස්පර්ශයක් අල්ලනවා. ස්පර්ශය අතරින් ඔන්න අපිටම හිතේ සිතුවිල්ලක් අල්ලනවා. ඒක අතරින් ඔන්න ආයෙ රූපයක් අල්ලනවා. ඉතින් මේ වගේ මේ හයේ පැටලි පැටලි පැන පැන පැන පැන තමයි අපේ හිත ඉන්නේ. ඉතින් මෙබඳු මේ පැන පැන යන හිත තමයි මේ බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා මේ ප්‍රතිපදාවක් කරහා මෙල්ල කරන්නේ. මේ මෙල්ල කරන හැටි තමයි බුදුහාඳුරෝ කියලා දෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ කියන දැන් විමුක්තත්තාටි දැන් අර ප්‍රථම වතාවට නිදහස් වුණා. නිදහස් වුණාට පස්සේ අන්න දැන් නතර වුණා. මෙච්චර කාලයක් දුවදෝ හිටිය හිත ඔන්න දැන් නතර වෙලා. තිතත්තා සන්තුසිතං. අන්න මෙතෙක් කාලයක් දුවදුව හිටියේ එළියේ සතුට තියනවා කියලා හිතාගෙන. දැන් අන්න නතර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අන්න කෙනෙක් ඒ නතර වෙච්ච හිතේ සමහර වෙලාවට හිතේ ප්‍රමෝදයක් ඇතුළතින්ම ආපු සතුටක් ඇතුළතින්ම ආපු ප්‍රීතියක් එහෙම නැත්නම් තෘප්තිමත් භාවයක් සුවයක් අන්න දැනෙන්න පුළුවන්. තිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. ඉබඳු තෘප්තිමත් භාවයක් ආවනම් ආයි ඒ හිත සැලෙන්න දෙයක් නැහැ. චංචල වෙන්න දෙයක් නැහැ. ඇතුලේ දැවෙන්න දෙයක් නැහැ. මොකද මේ නිදහස් ස්වභාවයම හරීම තෘප්තිමත්. මේකට තව සූත්‍ර කොටසක් එකතු කරගන්න පුළුවන්. එක්තරා අවස්ථාවක උන්නාභ කියලා බ්‍රාහ්මණේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව හම්බෙනවා. හම්බෙලා ඉතින් එයා දීර්ඝ විස්තරයක් කතා කරනවා මම කොටසක් මේ මෙතෙන්ට ඇඳ ගන්නම්. ඒ උන්නාභ බ්‍රාහ්මණ බ්‍රාහ්මණයා කියනවා දැන් මේ ඇහෙන් රූප ගන්නවා කනෙන් සද්දා ඇහෙනවා නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා දිවෙන් රස දැනෙනවා කයෙන් ස්පර්ශ ගන්නවා මේවා අන්තිමට ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කියනවා මේ ඔක්කොම ගිහිල්ලා අන්තිමට මනසේ තමයි තැම්පත් වෙන්නේ කියලා. ඊළඟට මේ බ්‍රාහ්මණය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මොකද්ද මනසට තියෙන පිළිසරණ? මොකද්ද පින්වත්නි මනසට තියෙන පිළිසරණ? බුදුරජාණන් වහන්සේ කියනවා මනස්සකෝ බ්‍රාහ්මන සතිපටිසරණන්ති. බ්‍රාහ්මණයේ මේ මනසට තියෙන පිළිසරණ තමයි සතිය. ඔන්න බලන්න කොයි තරම්නම් වැදගත් කමක් බුදුරජාන් වහන්සේ සතියට දීලා තියනවාද? ඒ කියන්නේ මේ මනසට තියෙන පිහිට පිළිසරණ සතියයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ මොකද අර විවිධාකාර අරමුණු වලින් පෙලිපෙලි ඒවැයම වහලෙබ් බවට පත් වෙවි තමයි සාමාන්‍යයෙන් මනස තියෙන්නේ. අතීත අරමුණු වලින් වහලෙක් බවට පත් වෙනවා අනාගත අරමුණු වල වහලෙක් බවට පත් වෙනවා ඇස්කන් ආසාදී ඉඳුරන් හරහා එන අරමුණු වල වහලෙක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට වහල් භාවයක තමයි සාමාන්‍යයෙන් අපේ මනස තියෙන්නේ. සති චිත්තක්ෂණයේදී තමයි හිත නිදහස් භාවයක් අරමුණක් වර්තමාන වශයෙන් උනත් කමක් නැහැ අරමුණක වර්තමානයේ තියෙනවා කියලා අවබෝධයක් වහල් භාවයෙන් මිදීමක් ගන්න හම්බ වෙන්නේ අන්න සති චිත්තක්ෂණයකදී. බුදුරජාණන් වහන්සේ කියනවා නිසා මනසට තියෙන පිළිසරණ තමයි සතිය. ඊළඟට මේ උන්නාබ බ්‍රාහ්මණය එතනින් අතර වෙන්නේ නැහැ. එයා අහනවා සතියට තියෙන පිළිසරණ මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සතිකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණන්ති අන්න මේ සතියට තිරණ පිළිසරණ තමයි විමුක්ත වූ ස්වභාවය. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මෙතෙක් කාලයක් අර අරමුණු අල්ලල්ලා හිටියා. දැන් හැබැයි තේරෙනව වර්තමානයේ අර අරමුණක් අල්ලන්නේ. සතියෙන් තේරෙනව. අන්න ටිකක් එක එක අතකින් යම් පමණක මේ පිළිසරණක් තියෙනවා. මොකද මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ දන්නවා. අපි වර්තමානයේ ගිහිල්ලා හිත රූපයක් ඇසුරු කරනවා. හැබැයි සතියෙන් බලන් ඉන්නේ. අපි තුමුන සුවඳක් දැනෙනවා. සතියෙන් බලන් ඉන්න දැන් මේ වෙලාවදී නම් ඔන්න සුවඳක් දැනෙනවා. සද්දයක් ඇහෙනවා. දැනුවත් භාවයක් තියෙනවා මේ වෙලාවේ සද්දයක් ඇහෙනවා කියලා. ඒකට වහල් වෙලා නැහැ. හැබැයි පින්වත්නි අපි හිතමු මේ හිතට මේ දැනෙන සද්දය පිළීමක් නම් ඒක හරි ഘോഷාකාරී නම් ඒකෙන් නිදහස් වුණාම තමයි එයාට ඊට වඩා සුවයක් තියෙන්නේ. ඒ වගේම අපි හිතමු දකින්න දර්ශනය බොහොම පීඩාකාරී නම් ඒ දර්ශනයෙන් හිත නිදහස් වුණා නම් අන්න ඊට වඩා සෝයක් තියෙනවා. ඒ වගේම අපි හිතමු දැනෙන දිවට දැනෙන රසය සමහරලාට පීඩාකාරී නම් ඒ රසයෙන් නිදහස් වුණාම අන්න හිතට සෝයක් ඊට වඩා තියෙනවා. ඔන්න වගේ අපේ හිත මොකක්ම හෝ අරමුණක් ඇසුරු කරමින් ඉන්නකොට ඒ අරමුණේ රසය හිතට එනවා. අරමුණේ රසය හිතට කාවදිනවා. අරමුණේ රසය හිතට ගන්නවා. අපි හිතමු අපි පාට කණ්ණාඩියකින් එළිය බලනකොට අපි රතු පාට කණ්ණාඩියකින් නම් එළිය බලන්නේ ඔන්න අපිට හැමදේම රතු පාටට පේනවා. කොළ පාට කණ්ණාඩියකින් නම් එළිය බලන්නේ අපිට ඔක්කොම කොළ පාටට පේනවා. ඔය වගේමයි අපි ඇහෙන් මොකක් හෝ දර්ශනයක් බලනකොට ඒ දර්ශනය අපිටම බොහොම ත්‍රාස ජනක නම් අන්නේ ත්‍රාස ජනක දර්ශනයට අනුරූපව අපේ හිත සකස් වෙනවා. අපේ හිතත් ගැහෙන්න ගන්නවා, දඟලනවා. අන්න ඒ දර්ශනයට අනුරූපීව අපේ හිත සකස් වෙනවා. එන සද්දය සද්දයක් නම් අපි තුමු ඒ සද්දයට අනුරූපීව අපේ හිත සකස් වෙනවා. ඒ කියන්නේ අපේ හිත යම් හෝ දෙයක් ඇසුරු කරනවා නම් යම් හෝ රූප මේ රූප සද්ද ගන්ධ රස ආදී යම් දෙයක් ඇසුරු කරනවා නම් ඒකේ ගති ලක්ෂණ ටික අපේ හිතට එනවා. එතකොට මේ ගති ලක්ෂණ ටික හිතට ඒම යහපතක්ද අයහපතක්ද? ඒතර අපිට තේරෙනවා ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවාම මේ හිතට නිදහසේ ඉන්න තිබුණා නම් ඊට වඩා යහපතක් තියෙනවා. මොකද මේ දේවල් හරහා මේ ඇසුරු කරන දේවල් හරහා වෙන්නේ පිළීමක් නම් ඇසුරු කරන දේවල් වල තියෙන්නේ මුලාවක් නම් ඒව හරහා තව තව කෙලෙස් වර්ධනයක් නම් තියෙන්නේ මේ දේවල් ඇසුරු නොකර ඉන්න තරමට හිතට සෝයක් තියෙනවා නිදහසක් තියෙනවා සාමයක් තියෙනවා ඉතින් ඒ නිසා අපිට ටිකක් ගැඹුරින් කල්පනා කරාම තේරෙනවා මේ දේවල් නිමිති නොගෙන නිමිති වලින් නිදහස් කරගෙන මේ දැවෙන තැවෙන දේවල් වලින් ඇතිලා නැතිලා යන දේවල් වලින් හිත නිදහස් කරගෙන ඉන්න පුළුවන් නම් අන්න తాවකාලිකව හෝ කමන්නේ යම් සෝයක් මේ හිතට අත්දකින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන අර ප්‍රකාශයට අපිට කිට්ටු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන්නේ සතිකෝ බ්‍රාහමන විමුක්ති පටිසරණන්ති. අන්න මේ සතියට නිසා මේ විමුක්ත ස්වභාවය තමයි පිළිසරණ. දැන් පින්වත්නි අපි මෙහෙම සාකච්ඡා කරලා බැලුවොත් අපි හිතමු දැන් කෙනෙක් භාවනාවේ යෙදিলা සතිය දියුණු කළා දැන් කාලයක් තිස්සේ භාවනාවක් වඩන්න වඩන්න විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න ත්‍රිලක්ෂණය වැටෙන්න වැටෙන්න මේ කියන தත්යන් යම් පමණකට හෝ යෝගාවචරය ස්පර්ශ කරනවා. ඒ කියන්නේ දැන් එයාගේ හිත ඒ තරම්ම අරමුණු වල දුවන්නේ නැහැ. එයාගේ හිත ටිකක් දැන් නතර වෙලා වගේ ඉන්නවා. ඒ කියන්නේ සද්දයක් ඇහුණ පමණින් කතන්දර ගොතකොතා ප්‍රපංච කර කර යන්නේ නැහැ. හිත ටිකක් නතර වෙලා ඉන්නවා. ඊළඟට රූපයක් දැක්ක පමණින් ඒක ඔස්සේ යන්නේ නැහැ. ඒක ලුහු බැඳගෙන යන්නේ නැහැ. ඒ වෙනකොට හිත නතර වෙලා ඉන්නවා. අපිටම ගඳක් සුවඳක් දැනුණාට ඒකත් එක්ක කතන්දරයක් ගොතගතා යන්නේ නැහැ. ඒ වෙනකොට හිත නතර වෙලා ඉන්නවා. ඒ වගේමයි කයෙන් යම්කිසි ස්පර්ශයක් දැනුණත් ඒකත් ඔස්සේ ගිහිල්ලා කතන්දර ගොතගතා යන්නේ නැහැ. හිත නතර වෙලා ඉන්නවා. ඒ වගේමයි හිතට සිතුවිලිත් ඈතින් වගේ එනවා, ලාවට වගේ දැනෙනවා. ඒත් හිත ඒවත් එක පැටලෙන්න යන්නේ නැහැ. ඉතින් යෝගාවචරයේකට මේ බඳු தත්වයක් ඇතම් වෙලාවට ඔන්න අත්දැක ගන්න පුළුවන්. ඒකමයි ඉතින් සූත්‍රවලදී එන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දුටුවහම දුටු මතින් නතර වෙනවා. ඇහුණාම ඇහුණ මතින් නතර වෙනවා. දැනුණාම දැනුණ මතින් නතර වෙනවා. හිතට සිතුවිල්ලක් ආවත් ඒ මතින් නතර වෙනවා. කතන්දර ගොතන්න යන්නේ නැහැ. හිත ඉන්නවා ටිකක් නිස්කලංකව. ඉතින් මේ බඳු தත්වයක් අත්දැක ගන්න පුළුවන්. දැන් පින්වත්නි මේ தත්වයෙන් හිත අයින් වෙන්නේ කොයි වෙලාවටද? ඔන්න දැන් අපි හිතමු ඊට වඩා අපි සාමාන්‍ය දර්ශනයක් ආවට හිත ගිහිල්ලා ඇලුනේ නැහැ. හැබැයි තමන් ඊටාම ප්‍රිය කරන දර්ශනයක් ආවොත් ඒත් ඔන්න හිත ගිහිල්ලා ආයි ඇලෙනවා. අර පරණ පුරුද්දට ගිහිල්ලා ආයි ග්‍රහණය කරනවා. දැන් බුදුරජාන් වහන්සේ නිතරම සතිපට්ඨාන සූත්‍රය දෙන අවාදයක් තමයි අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. දැන් මේ සතිය දියුණු කළා භාවනාවක් වඩලා විපස්සනාවක් වඩද්දී අර මං කලින් කියපු අවස්ථාවට හිත එනවා. ඒ කියන්නේ දැන් අරමුණු වැඩි ඇසුරු නොකර අනිස්සිත ස්වභාවයක ඉන්න පුළුවන් හැකියාවක් යෝගාවචරයට ඇති වෙනවා. දැන් එයා නිකන් gedara ඉන්නවා වගේ ඉන්නවා. එළියෙන් ඇවිල්ලා එක එක අය කතා කරාට වැඩි යන්නේ නැහැ. එයා කැමති gedette වෙලා ඉන්නවා. ඒ කියන්නේ එළියෙන් ඇවිල්ලා රූප බලන්න යන්න එන්න කියලා කතා කරනවා. යන්නේ නැතුව ගෙදෙට්ලා ඉන්නවා. සද්ධාහන්න යමු කියලා කතා කරනවා. යන්නේ නැතුව ගෙදෙට්ලා ඉන්නවා. සුවඳ බලන්න යන්න එන්න කියලා කතා කරනවා. ඒ යන්නේත් නැහැ ගෙදෙට්ලා ඉන්නවා. රස බලන්න එන්න කියලා කතා කරනවා. ඒ යන්නේත් නැහැ ගෙදෙට්ලා ඉන්නවා. ස්පර්ශයක් විඳින්න යන්න එන්න කියලා කතා කරනවා. ඒත් ගෙදෙට්ලා ඉන්නවා. ඔන්න ඔය වගේ තත්ත්වයක්. එතකොට යෝගාවචරයේට ඔන්න එක්තරා අන්දමකින් දැන් නිදහසක නිදහසක් යා භුක්ති විඳිනවා. දැන් හිත කලින් තරම් කරදර කරන්නේ නැහැ. අරව මේවා ඉල්ලන්නේ නැහැ. ඒ වෙනුවට හිත ඇතුළත පුතුමත් භාවයකින් ඇතුළත හටගත්ත සතුටකින් නිදහසකින් දැන් බොහොම සැහැල්ලුවෙන් සාමකාමීව ඔන්න දැන් හිත ඉන්නෝ. ඒ තාමත් පරණ පුරුද්දට ගිහිල්ලා දේවල් අල්ලනවා. බුදුහාමුදුරු කියනවා නචකින්චි ලෝකේ උපාදිති. ඒත් ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්න නම් එපා කියලා නායි අවවාද කරනවා. ඒ කියන්නේ පින්වත්නි මේ හිතේ අපිට තේරෙනවා මේ తాවකාලිකව අපි මේ හිත නිදහස් කරගත්තත් රූප සද්ද ගන්ධ ආදී දේවල් වලින් తాවකාලිකව නිදහස් කරගත්තත් අපේ හිතේ තියෙන චපලකමට අපේ හිතේ තියෙන පරණ පුරුද්දට අපේ හිතේ තියෙන ආශ්‍රව ධර්ම නිසා ඔන්න අපේ හිත තාමත් පරණ පුරුද්දට කාමයන් ඔස්සේ යනවා. අපේ හිත පරණ පුරුද්දට මේ භව ආශ්‍රව ඔස්සේ යනවා. අපේ හිත පරණ පුරුද්දට අවිද්‍යාව ඔස්සේ යනවා. ඔන්න කෙනෙක් තේරුම් ගන්නවා මේ හිතේ තව ගැඹුරක් තියෙනවා. මේ හිත හිතන තරම් පහසු නැහැ ගොඩ ගන්න. මේ తాවකාලිකව නම් දැන් යම් සහනයක් තියෙනවා. කලින් තරම්නම් පෙලන්නේ නැහැ. ඒ තාම ਸਰව සම්පූර්ණයෙන් නිදහස් වෙලා නැහැ. එතකොට කොහොමද ਸਰව සම්පූර්ණ වශයෙන් නිදහස් කරගන්නේ? එහෙමනම් පින්වත්නි සෑහෙන සරණක් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා රජනීයේසු ධම්මේසු ඒ කියන්නේ දැන් අපේ හිතේ ඇලෙන ගතියක් තියෙනවා. ලස්සන රූප දැක්කහම, මිහිරි සද්ද ඇහුනහම, ඊටාම මිහිරි ගඳ සුවඳ දැනුනහම, මිහිරි රසයන් ආවහම, Taman කැමති සුව පහසු දේවල් දැනුනහම ඇලෙන ගතියක් තියෙනවා. අන්න ඔකට කියනවා රජනීයේසු ධම්මේසු කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ මේ මේ ඇලෙන දේවල් හරහා ගියොත් ඔන්න රාගය එනවා. ඔන්න රාගය ආයි වර්ධනය වෙනවා. ඒ වෙනුවට ඇලෙන දේවල් වලට යන්නේ නැතුව අන්න පුළුවන් තරම් ආයු උපේක්ෂාවට ගන්න. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් උපේක්ඛා. අන්න යෝගාවචරයේකට ඒ නිසා හික්මෙන්න අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. මේ ඇහෙන් රූප දැක්ක පමණින් ඒව ඔස්සේ දුවන්නේ යන්නේ නැතුව ඉන්න. කනෙන් සද්ද ඇහුණ පමණින් ඒව ඔස්සේ දුවන්නේ යන්නේ නැතුව ඉන්න. නාසයෙන් ගඳ සුවඳ දැනෙච්ච පමණින් ඒව ඔස්සේ දුවන්නේ නැතුව ඉන්න. දිවට රස දැනෙච්ච පමණින් ඒව ඔස්සේ දුවන්නේ නැතුව ඉන්න. කයට ස්පර්ශ දැනිච්ච පමණින් ඒ ඔස්සේ දුවන්නේ නැතුව ඉන්න. මෙන්න මේ පංචකාමයන් ඔස්සේ දුවන්නේ නැතුව ඉන්න අන්න හික්මෙන්න වෙනවා. ඒ වගේමයි සමහරලාවට මේ ඇලෙන දේවල් විතරක් නෙමෙයි හිත දූෂිත වෙන දේවලුත් සිද්ධ වෙනවා. සමහරකට තමන් අකමැති දේවල් පේනවා. ඔන්න හිත දූෂණය වෙනවා. ඔන්න හිතේ द्वේෂය ඇවිස්සෙනවා. හිත දැන් ආයි දැවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් විවිධාකාර දේවල් කණෙන් ඇහෙනවා. ඔන්න ඒව ඇහුමත් හිත කැළඹෙනවා, හිත දූෂිත වෙනවා. හිත දෝෂ දෝෂ දෝෂෙන් දැවෙන්න ගන්නවා. දේශෙන් දැවෙන්න ගන්නවා. සමහරවල් නහයෙන්, දිවෙන්, කයෙන් මේ විදිහට දැන් මේ හිත දූෂිත වෙන පැත්තකුත් තියෙනවා. අන්න ඒවට කියනවා දෝෂනීයේසු ධම්මේසු කියලා. අන්න අපිට ද්වේෂෙනුත් ඔන්න හිත නිදහස් කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට සමහර වෙලාවට මේ රාගයක් ද්වේෂයක් ඒ තරම් දැනෙන්නේ නැහැ. හැබැයි හිත මොකද්දෝ ඒක පැටලිලා. එයා නිකන් තේරුම නැතුව හිත හිතා හිත හිතා පඹගාලේ පැටලිලා වගේ නූල් බෝලයක් අස්සට ගියා වගේ අනේ හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා පැටලිලා. ඔන්න ඔකට කියනවා සාමාන්‍ය මෝහය කියලා හිතා ගන්න පුළුවන්. එයා මේ මෝහ මෝහනීයේසු ධම්මේසු. දැන් මේ හිත මෝහණයටපත් කරනව නැත්නම් හිත මුලා කරනව. මුලා කළා හිත පටලවනවා. සමහර ලාවට තවත් පැත්තකින් විස්තර කරනවා මදනීයේසු ධම්මේසු කියලා. සිත මදයට ප්‍රමාදයටපත් කරන දේවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර පැතිවලින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට පුළුවන් නම් මේ හිත ඇලෙන, ගැලෙන, බැඳෙන තැන්වලිනුත් හිත මුදවා ගන්න. ඒ වගේම හිත දූෂිත වෙන, හිත හිතේ ද්වේෂය විශ්සෙන ඒ දෝෂණීය ධර්මයන්ගෙනුත් හිත මුදව ගන්න. ඒ වගේම හිත මෝහයටපත් කරන, මුලාවටපත් කරන ඒ මෝහනීය ධර්මයන්ගෙනුත් හිත මුදව ගන්න. ඒ වගේමයි හිත මදයට ප්‍රමාදයටපත් කරන ධර්මයන්ගෙනුත් හිත මුදව ගන්න පුළුවන් නම් ඔන්න අපිට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, මදයෙන් හිත මුදව ගන්න පුළුවන්. දැන් පින්වත්නි මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හිත මුදව ගත්තනම් අන්න ඒ හිතට සුවිමුත්ත චිත්තයක් කියලා කියනවා. රාග චිත්තං විමුත්තං හෝති. රාගා චිත්තං විමුත්තං හෝති. දෝසා චිත්තං විමුත්තං හෝති. මෝහා චිත්තං විමුත්තං හෝති. එවං කෝ ආවසෝ බික්කු සුවිමුත්ත චිත්තෝ හෝති. ඔන රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හිත මිදිලා නම් අන්න ඒ බඳු සිතක් සුවිමුත්ත චිතක් චිත්තයක් එහෙම නැත්නම් සියල්ලෙන් මිදුණු සිතක්, නිදහස් වෙච්ච සිතක් කියලා කියනවා. එතකොට මේ රාග ద్వේෂ මෝහයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? ඒකට තමයි පින්වත් නිවන කියලා කියන්නේ. එතකොට දැන් අර උන්නාබ බ්‍රාහ්මණයට බුදුරජාන් වහන්සේ දෙන අන්තිම ඊළඟ පිළිතුර තමයි දැන් උන්නාබ බ්‍රාහ්මණය ඇහුවා මුලින්ම මේ හිතට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මනස කුර බ්‍රාහ්මණ සතිපටි සරණන්ති. බ්‍රාහමණය මේ හිතට තියෙන පිළිසරණ තමයි මනසට තියෙන පිළිසරණ තමයි සතිය. ඊළඟ බ්‍රාහමණය අහනවා මේ සතියට තියෙන පිළිසරණ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතියට තියෙන පිළිසරණ තමයි විමුක්තිය. සතියාකෝ බ්‍රාහමණ විමුක්ති පටිසරණන්ති. ඊළඟට මේ බ්‍රාහමණයා ආය අහනවා විමුක්තියට තියෙන පිළිසරණ මොකද්ද? එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා විමුක්තියාකෝ බ්‍රාහමණ නිබ්බාණං පටිසරණන්ති. කියන්නේ අපේ හිතේ රාග ద్వේෂ මෝහ සම්පූර්ණයෙන්ම දුර වෙලා නම් අන්න ඒබඳු සිතක් කොහොමත් නිදහස් සුවිමුත්ත චිත්තෝ ඒ නිසා මේ විමුක්ත ස්වභාවයට තියෙන පිරිසරණ තමයි රාග ద్వේෂ මෝහයන්ගෙන් හිත නිදහස් කර තබා ගැනීම ඔන්න පින්වත්නි බුදුරජාන් වහන්සේ අපිට නිවන් මාර්ගය විස්තර කරලා තියෙන ආකාරය ඒ නිසා අපිට අපේ හිත නිදහස් කරගන්න නම් ඔන්න සතිය අවශ්‍ය වෙනවා සතිය තව ටිකක් වර්ධනය කරගන්න නම් හිත පුළුවන් තරම් නිදහස් කරලා තියාගන්න වෙනවා. හිතේ නිදහස ස්ථාවර කරගන්න නම් හිතේ තියෙන විමුක්ත ස්වභාවය ස්ථාවර කරගන්න නම් හිත රාග ద్వේෂ මෝහ වලින් හැකිතාක් ඈත් කරලා තියාගන්න වෙනවා. යම් අවස්ථාවක අපේ හිතේ රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන්ම දුරු වුණා නම් අන්න ඒබඳු සිතක් සම්පූර්ණයෙන්ම නිදහස් කෙලස් බන්ධන වලින් සම්පූර්ණයෙන් නිදහස් අන්න නිවන සාක්ෂාත් කරනවා. ඒ නිසා අර උපය සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ කියනවා උපයෝ බික්කොයේ අවිමුත්තෝ අනුපයෝ විමුත්තෝ. ඒ නිසා යම්කිසි අවස්ථාවක මේ හිත රූපයක්, සද්දයක්, රසයක්, ගන්ධයක්, ස්පර්ශයක්, හිතේම එන සිතුවිල්ලක් මේ මොකක්ම හෝ ළඟට වෙලා හේතු වෙලා ග්‍රහණය කරගෙන ඒ තුළට බැසගෙන ඒවා ගැන දැඩි මත දරමින් ඉන්නවා නම් බුදුරජාන් වහන්සේ කියන අන්නේ බඳු හිතක් නිදහස් නැහැ. අරමුණක වහල් භාවයක තියෙන්නේ. අරමුණකින් පෙළෙන ගතියක තියෙන්නේ. නමුත් අනුපයෝ විමුක්තෝ හැබැයි ඒ කිසිම දෙයක් ඇසුරු නොකර කිසිම දෙයක වහල් භාවයකටපත් නොවි කිසිම දෙයකට බැසගන්නේ නැතුව කිසිම දෙයක් උපාදාන කරන්නේ නැතුව තියෙනවා නම් අන්න ඒ බඳු සිතක් විමුක්ත සිතක්. එතකොට පින්වත්නි මේ බඳු විමුක්ත සිතක් හදාගන්න එක තමයි එතකොට භාවනාවේ කෙරෙන එහෙම නැත්නම් විපස්සනාවේ කරන දීර්ඝකාලීන කාර්යය වෙන්නේ. එතකොට කෙනෙක් අපි හිතමු తాවකාලිකව මෙබඳු විමුක්තියක් සාක්ෂාත් කළා. එයාට දැන් මොන හැකියාවක් තියෙනවා හිතේ රාගය, ద్వේෂය, මෝහය මේ වෙලාවේ නැහැ. හැබැයි පස්සේ එන්න පුළුවන්. මොකද තාම ආශ්‍රවයන් සහිතයි. හැබැයි తాවකාලිකව දැන් එයා චේතෝ විමුක්තියක් සාක්ෂාත් කළා. අපි හිතමු කෙනෙක් මේ ඈතක යන්න දෙයක් නෑ. අපි මේ මෛත්‍රී භාවනාවක් වඩනවා. ඉතින් මෛත්‍රී භාවනාවකින් වුණත් తాවකාලික චේතෝ විමුක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට එක දිශාවකට පතුරෝල මෛත්‍රී වඩනවා ඊළඟ දිශාවට පතුරෝල මෛත්‍රී වඩනවා ඊළඟ දිශාවට පතුරෝල මෛත්‍රී වඩනවා ඊළඟ දිශාවට පතුරෝල මෛත්‍රී වඩනවා මෙන්න මේ වගේ දස දිශාවටම පතුරවමින් මෛත්‍රී වඩද්දී එතන කිසිම සීමාවක් නැහැ. එතන කිසිම පුද්ගල බෙහෙදයක් නැහැ. හාත්පස පැතිරිච්ච මෛත්‍රී ස්වභාවයක් මේ මෛත්‍රී භාවනාවෙන් යන්න පුළුවන් උත්කෘෂ්ඨම මට්ටම. ඒකට කියනවා මෙත්තා චේතෝ විමුක්තිය කියලා. අන්න తాවකාලිකව සමත භාවනාවකින් වුණත් කෙනෙක් චේතෝ විමුක්ති ස්වභාවයක් අත්දකිනවා. පටු පරමාර්ථ එහෙම නැත්නම් හිර වෙච්ච ගති, ඇකිලිච්ච ගති, ආතතිගත වෙච්ච ස්වභාවයන් මේ සියල්ල නැතිලා ගිහිල්ලා අන්න හිතක් මේ සමත භාවනාවකින් පවා අන්න විමුක්ත වීමක් සිද්ධ වෙලා. ඉතින් ඔන්න වගේ මේ தত্ত্বයන් කොහොමද අපි ස්ථිර කරගන්නේ? ඇයි මේ தত্ত্বය අපිට අහිමි වෙන්නේ? මේ தත්වයන් එතකොට අහිමි වෙන්නේ පින්වත්නි මේ අපේ හිතවල තියෙන මේ රාග ద్వේෂ මෝහයන් නිසා. එමනම් අපි මේ රාග ద్వේෂ මෝහයන්ට විරුද්ධවයි සටනක් කරන්න තියෙන්නේ. ඒතර මේ රාග ద్వේෂ මෝහයන්ට විරුද්ධව සටනක් කරන්න අපිට තනියෙන් බෑ. ඒකට අන්න සතිය අවශ්‍ය වෙනවා. ඒකට අන්න සම්පජඤ්ඤය අවශ්‍ය වෙනවා. ඒක දිගට වර්ධනය වෙනකොට ඔන්න බොජ්ජංග මට්ටමක් දක්වා හිත දියුණු වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා යම්සි කෙනෙක්ගේ හිතේ දැන් යම් පමණකට මේ නිදහසක් භුක්ති විඳින තත්වයක් තියෙනවා නම් අපි හිතමු දැන් ඒ හිත හඳුනාගත්තා එයාට දැන් ඉන්න පුළුවන් తాවකාලිකව මේ අරමුණු වල යටතට යන්නේ නැතුව අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව රූප පෙනුනට උපාදාන කරන්නේ නැහැ සද්ද ඇහුනට උපාදාන කරන්නේ නැහැ ගඳ සුවඳ දැනුනට උපාදාන කරන්නේ නැහැ රස දැනුනට උපාදාන කරන්නේ නැහැ හිතේ සිතුවිලිත් ඈතින් වගේ ආවට උපාදාන කරන්නේ නැහැ. මම පොඩ්ඩක් తాවකාලිකව එයා පොඩි නිදහසක් භුක්ති විඳින්මින් ඉන්නවා. ඔය මට්ටමේදී බුදුරජාන් වහන්සේ කියනවා දැන් තවදුරටත් බොජ්ජංග දියුණු කරන්න කියලා අන්න ඒ නිදහසම ඇසුරු කරමින්. දැන් මේ යෝගාවචරය ඇතුළ තව තව ප්‍රඥාව වර්ධනය වෙනවා. එයා තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ හුදු හේතුඵල දහමක්. මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ගත්ත ගමම්ම ආයෙත් හිත උපාදාන වීමක් වෙනවා. ආයෙත් හිතේ ආතතියක් ගොඩනගෙනවා. එයාට තේරෙනවා ආයෙත් ඔන්න දුකක් හටගත්තා. දැන් එයා ඉන්නේ එයත් එක්ක. දැන් මේ යෝගාවචරයා මේ විපස්සනා යෝගියා දැන් එයාගේ හිත දිහා බලාගෙනම තමයි ඉන්නේ. උදේ නැගිට්ට මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම හිතගෙන යම් අවධානයක් තියෙනවා. වෙනත් කටයුතු වලත් යෙදෙනවා. නමුත් හිතගෙන යම් අවධානයක් තියෙනවා. එයා දැන් මේ භාවනාවක් කියලා ආයි පැයක් වෙන් කරගෙන එතෙන්දී භාවනා කළා. ඉතින් මුළු කාලයම හිතට කැමැති තැනක ඔහේ යන්න දීලා ඉබාගාත යන ගතියක නෙමෙයි එයා ඉන්නේ. එයාගේ මුළු ජීවිතේම භවනාවක් බවට පත් වෙලා. එයා දැන් හොඳට හිතගෙන අවධානයෙන් ඉන්නේ. එයා බලනවා දැන් తాවකාලිකව නම් මට ඉන්න පුළුවන් ටිකක් නිදහසේ. ඒ තාමත් හිත පරණ පුරුද්දට ගිහිලා අල්ලනවා. තාමත් ගිහිලා උපාදාන කරනවා. කරාම හැබැයි ඒත් දැන් මෙයාගේ හිතේ දැවීමක් තැවීමක් නැහැ මේ උපාදාන වීම ගැනවත් ද්වේෂයක් නැහැ අන්න ඒ උපාදාන ස්වභාවයෙන් ආයෙ හිත නිදහස් කරගන්න. නිදහස් කරගෙන ආයෙත් අර නිදහස් ස්වභාවයටම හිත ගන්න. ඔන්න අපි හිතමු සද්දයක් ඇහුණා. ඔන්න ආයෙත් හිත ගිහිලා පරණ පුරුද්දට ඇල්ලුවා. අල්ලලා ඔන්න පුංචි ගීත කණ්ඩයකුත් කිය කිය ඉන්නේ. ඔන්න දැන් මතක් වෙනවා. ආ මේ අන්න ආයෙ පරණ පුරුද්දට ගියා කියලා මතක් වෙනවා. ආයෙත් ගිහිලා අන්න ඒකෙන් නිදහස් කරගත්තා. ආයෙ නිදහස් ස්වභාවයටම ගත්තා. අනිශ්චිත ස්වභාවයටම ගත්තා. ඔන්න දැන් ආයෙ ඔන්න සුවඳක් දැනෙනවා. ආ අර සෙන්ට් එක ඔන්න මතක් වෙනවා. මෙතන නම් තිබුණා කියලා මතක් වෙනවා. ඔන්න ආයෙත් උපාදාන කළා පරණ පුරුද්දට ගියා කියලා ඔන්න ආන්න එතනිනුත් උපාදාන නිදහස් කරගත්තා. ආයෙත් අර අනිශ්චිත ස්වභාවයෙම තිබ්බා. අපි තුම ඔන්න රසක් ආවා. ඔන්න ඒ ඔස්සේ ඉතින් දැන් ඒ හෝටලේටම යන්න ඕනේ කියලා හිතෙනවා. පොඩි කතාවක් ගෙතෙනවා. ඔන්න මතක් වෙනවා දැන් ආයෙ මේ ප්‍රපංචයකට යන්නේ කියලා මතක් වුණා. අර සිතුවිලි ටික එහෙම යන්න ඇතහැරිය ආයෙත් අර අනිශ්චිත ස්වභාවයට ගත්තා. මොකක් හෝ ස්පර්ශයක් දැනුණා. ඒ ඔස්සේ ඔන්න කෙටි කතාවක් ගෙතුණා. හැබැයි නව කතාවක් වෙන කලින් ආපහු ගත්තා. ඔන්න වගේ පින්වත්නි, දැන් මේ යෝගාවචරය උත්සාහත් වෙන්න වෙනවා මේ හිතේ පහළ වෙන විතර්ක හැකිතාක් ඉක්මනින් සමනය කරගන්න. මුලින් නම් ලොකු කතන්දර ගොතගතා හිටියේ ප්‍රපංචවල හිර වෙලා හිටියේ දැන් ප්‍රපංච ටිකක් අඩුයි. හිත කතන්දර කියනවා අඩුයි. කතන්දර සමහරලාට ගෙතිගෙන යනකොට Tamanට තේරෙනවා දැන්. වැඩි වෙලාවක් යන නොගිහින් කතන්දරෙන් හිත අයින් කරගන්නවා. ප්‍රපංච දැන් ටිකක් සමනය වෙලා. දැන් ගන්න යෝගාවචරය විතර්ක සමනයකටත් යනවා. ඒ කියන්නේ හිතේ විවිධාකාර සිතුවිලි එනකොටම අන්‍යයට දැනෙනවා. හිතේ රාගයක් හටගන්නකොට තේරෙනවා. ද්වේෂයක් හටගන්නකොට තේරෙනවා. මෝහයක් හටගන්නකොට තේරෙනවා. හිත පැටලෙනකොට තේරෙනවා. පුළුවන් තරම් අර බුදුරයන් වහන්සේගේ කීම අහලා හිත පුළුවන් තරම් අර නිදහස් ස්වභාවයේ පවත්වන්න උත්සාහත් වෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමේ ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමේ මේ විදිහට බොජ්ජංග ධර්ම හත ගැනම බොජ්ජංග දියුණු කරන ආකාරය ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දැන් මේ කතා කරන්නේ විපස්සනාවේ සෑහෙන්න එහාට ගිය தত্ত্বයක් බුදුරජාන් වහන්සේ කියන්නේ මෙන්න මේ විදිහට අර විවේක ස්වභාවය ඇසුරු කරමින් ඒ ශාන්ත ස්වභාවය ඇසුරු කරමින් අරමුණු වල ගැලෙන්නේ නැති, උපාදාන කරන්නේ නැති ඒ ස්වභාවය ඇසුරු කරමින් දේවල් අල්ලන්නේ නැති ස්වභාවය ඇසුරු කරමින් තමයි අන්න තව දුරටත් බොජ්ජංග දියුණු කරන්න කියලා කියන්නේ. ඔය தත්ත්වය හරහා තමයි කෙනෙක්ගේ හිතේ තව තව ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ වගේමයි ආශ්‍රවයන් ගැන යම් වැටහීමක් එන්නේ. ඒ හිතේ තියෙන පුරුදු ගැන යම් වැටහීමක් එන්නේ. ඒ වගේමයි දේවල් ඇල්ලුවාම කොයිතරම්නම් හිතේ ආයිත් ආතතියක් ගොඩනගෙනවද? ඒ හරහා හිතේ වෙහෙසක් දැනෙනවද? හිත ආයමත් දුකටපත් වෙනවද? පිළීමකට ලක් වෙනවද? කියලා එයාට තව තව තේරෙන්න ගන්නෙ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අර විවේක ස්වභාවය තමයි වැඩියෙන් ඇසුරු කරමින් වොජ්ජංග වඩන්න කියලා කියන්නේ. දැන් අපි පිරිසුදු තැනක් වැඩියෙන් ඇසුරු කරනවා නම් ඒ පිරිසුදු තැන වැඩියෙන් ඇසුරු කරපු කෙනාට මේ පුංචි කුණු ගොඩක් උනත් ලොකු කුණු ගොඩක් වගේ දැනෙනවා. එහෙම නැතුව අපි කුණු ගොඩකම ජීවත් වෙනවා නම් ඉතින් අපිට ආයි කුණු ගොඩක් ලම්බුණා කියලා කිසි ගාණක් නැහැ. මේ වගේ තමයි ඉතින් අපි හිතමු අපේ ගෙවල් අතු ගාලා නැත්තම් අවුරුද්දකට සැරයයි නම් අපේ ගෙදර අතු ගාන්නේ. ඉතින් පොඩි කුණු ගොඩක් ආවා කියලා ගාණක් නැහැ. මොකද ඉතින් අවුරුද්දට සැරයයි අතු ගාන්නේ. නමුත් අපි හිතමු අපි හැමදාම ගේ අතු ගානවා. හැමදාම ගේ අතු ගැහුවාම අන්න ගේ සාමාන්‍යයෙන් හරි පිරිසුදුයි. දේවල් පිළිවෙලට තියෙනවා, හරිම නැවුම් ගතියක් තියෙනවා, බලන්න ප්‍රියයි. ඉතින් එතකොට කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කොල කෑල්ලක් දැම්මත් අන්න ඒ කොල කෑල්ල පවා ඒ පුංචි දේ පවා හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි අපේ හිතත් මේ බුදුරජාන් වහන්සේ කියන ක්‍රමයට මෙන්න මේ විවේක ස්වභාවය මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවය දේවල් උපාදාන නොකල ස්වභාවය දේවල් වලින් නිදහස් වෙච්ච ස්වභාවය හිතේ හොඳට ඉඩ තියෙන හිස් ස්වභාවය කෙලසුන්ගෙන් තොර ස්වභාවය නිතර නිතර ඇසුරු කරනවා නම් අන්න ඒ හිතේ ක්ලේශයක් හටගත්ත ගමන් මමත්වයක් දියුණු වුණ ගමන් මමෙක් කෙනෙක් පුජ්‍යලයක් වැඩුණු ගමන් ඒ කෙනෙක් හදන අවස්ථාවක් පැමිණි ගමන් ඔන්න මේ වගේ සූක්ෂම කෙලෙස් ස්වභාවයන් පවා පැමිණි ගමන් නැත්නම් හටගත්ත ගමන් අන්න ඒ බඳු හිතට මේක හරි බරක් වශයෙන් දැනෙනවා. අන්න ඒ හිත එතකොට ඒ බරෙන් නිදහස් වෙන්න උත්සාහත් වෙනවා. ඒ හිතට දැනෙනවා දැන් ඔන්න බරක් තියෙනවා, අතතියක් තියෙනවා, පෙලීමක් තියෙනවා කියලා දැනෙනවා. දැනුණාම ඒ ආතතියෙන් පෙලීමෙන් වෙහෙසෙන් නිදහස් වෙන්න අන්න හේතුව බලනවා. මොකද්ද මේ ආතතියට හේතුව? මොකද්ද මේ දුකට හේතුව? ඔන්න දුක්ඛ සමුදයක් වැටහෙනවා. ඊළඟට අන්න දුක ප්‍රහාණය කරනවා. ඒ හේතුව අයින් කරනවා. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න කියලා බුදුහාඳුරු කියනවා. ඉතින් අර දුකට හේතුව ආතතිය ආතතියට හේතුව අන්න අතහැරලා දැම්මනම් අන්න ආයිත් හිත නිදහස් වෙනවා. ආයිත් හිත කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාර්යයක් කාලයක් තිස්සේ කරන්න යෝගාවචරයෙකුට සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි මෙන්න මෙබඳු දෙයක් දිකට කරා නම් එතකොට මේ ආනන්ද සාමින් වහන්සේ විස්තර කරනවා මේ විමුක්ති පාරිශුද්ධි පදානියංගයේදී අර රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේති. අර හිත ඇලෙන, ගැලෙන, බැඳෙන දේවල් වලින් අන්න හිත පුළුවන් තරම් විරංජනේ වීමක්, ඒවා කෙරෙහි පාට මැකී යෑමක්, ඒවා ගැන තිබිච්ච ආසාව දුරු වීමක්, ඒවා ගැන ඇලෙන්නේ නැතුව සිටීමක් අන්න කිරීම සඳහා උත්සාහත් වෙනවා. කොහොමද? අර සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය පදනම් කරගෙන. ඊළඟට විමෝචනීයේසු ධම්මේසු චිත්තං විමෝචයති. පුළුවන් තරම් හිත නිදහස් කරගන්නවා. අරමුණු වල බැඳෙනවා ආයෙත් නිදහස් කරගන්නවා. ආයෙත් තව දෙයක බැඳෙනවා ආයෙත් නිදහස් කරගන්නවා. ආයෙත් තවත් දෙයකට පරණ පුරුද්දට බැඳෙනවා ආයෙත් නිදහස් කරගන්නවා. පුළුවන් තරම් අර බැඳෙන බැඳුන්නත් ආයෙත් නිදහස් කරගනිමින් කටයුතු කරනවා. සෝ රජනීයේසු ච ධම් රජනීයේසු ධම්මේසු චිත්තං විරාජිත්වා විමෝච විමෝචනීයේසු ධම්මේසු චිත්තං විමෝචිත්වා සම්මා විමුක්තිම් පුසති. ඒ කියන්නේ මේ විදිහට අපි හිතමු කාලාන්තරයක් තිස්සේ මේක කරමින් ගියා නම් අන්න හිත දැන් වැඩි වැඩියෙන් අර නිදහස් ස්වභාවයක් දුකෙන් අඩු ස්වභාවයක් අර බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙන ශෝක පරිද්දවාණං සමතික්කමාය මේ ශෝක කිරීම වැළපීම් වලින් අන්න දැන් නිදහස් වීමේ ක්‍රමයක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය මේ දුක් දුම්නස් දුරු වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඥායස අධිගමාය මේ නිවන් සුව සාක්ෂාත් කරන ක්‍රමයක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. නිබ්බානස සච්චිකිරියාය. අන නිවන සාක්ෂාත් කරන ක්‍රමයක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒතර පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ක්‍රමය අපි නිවැරදිව වඩනවා නම් එහෙමනම් පින්වත්නි අපේ හිතේ දුක අඩුවීමක් අපිට දැනෙන්න ඕනේ. අපේ හිතේ කෙලෙස් අඩුවීමක් අපිට දැනෙන්න ඕනේ. අපේ හිතේ දුක් දුම්නස් අඩුවීමක් අපිට දැනෙන්න ඕනේ. අපිට එහෙම දැනෙන්නේ නැත්තම් ඒ කියන්නේ අපි කොහේ හරි වරද්දගෙන. ඒ නිසා අපි නිවැරදි විපස්සනාවක් වඩනවා නම් නිසා අපේ තිබුණා නම් යම්කිසි දුකක් ඒ දුක අඩු වෙන්න අපේ හිතේ තිබුණා නම් යම්කිසි ආතතිගත ස්වභාවයක් අන්නේ ආතතිගත ස්වභාවය දුරු වෙන්න ඕනේ. අපිට ඒ අනුව වුණත් අපේම භාවනාව ගැන ආපසු හැරිලා බලන්න පුළුවන් මං වඩන භාවනාව හරහා මගේ හිතේ තියෙන දුක අඩු වෙනවද? මගේ හිතේ තියෙන ආතතිගත ස්වභාවය අඩු වෙනවද? මගේ හිතේ තියෙන ශෝක කිරීම හඬා වැළපීම් දුර වෙලා යනවද? දුක් දම්නස් දුර වෙනවද? එහෙම නැත්නම් මම අර තාමත් පරණ විදිහට හඬන වැළපෙන දේවල් අල්ල බදා ගන්න පුංචි දෙයටත් හඬන වැළපෙන තිගැස්සෙන පරණ කෙනාමද මේ ඉන්නේ. සපින්වත් අපි නිවැරදි භාවනාවක් නිවැරදි විපස්සනාවක් වඩනවා නම් මේ බුදුරජාන් වහන්සේ පොරොන්දු වෙච්ච ඒ දේවල් සතිපට්ඨාන සූත්‍රයේදී ඒ වගේම මේ සාමුගිය සූත්‍රයේදී මේ පෙන්ලා දීලා තියෙන ඒ පරමාර්ථ ඇත්ත වශයෙන්ම අපේ සිත තුළ දියුණු වෙන්න ඕනේ. එහෙම දියුණු වෙන්නේ නැත්නම් අපි කොහේ හරි වරද්දගෙන තියෙන්නේ. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට විස්තර කරනවා අර විදිහට අර ඇලෙන දේවල් වලිනුත් හිත නිදහස් කරගත්තා. පුළුවන් තරම් ඇලෙන ඇලුණත් ආයෙත් නිදහස් කරගනිමින් කටයුතු කළා. ඒ හරහා ඔන්න යම් අවස්ථාවක සම්මා විමුක්තිම් පුසති. ඒ කියන්නේ සීළු දෙයින් නිදහස් වෙච්ච ස්වභාවයක් තවත් පැතකින් තියනවා නම් ඔන්න සව් කෙලසුන් නසා රහත් වීමක් සිද්ධ වෙනවා කියලා මේ ආනන්ද සාවිනාසේ කියනවා. ඊළඟට කියනවා අයං උච්චති බ්‍යග්ගපජ්ජා විමුක්ති පාරිසුද්ධි. මෙන්න මේක තමයි බ්‍යග්ගපජ්ජ උපාසකවරුනි මේ විමුක්ති පාරිසුද්ධිය කියලා කියන්නේ. හැබැයි ඉතින් ඊළඟට ආනන්ද සාවිනාසේ කියන දැන් මේ විමුක්ති පාරිසුද්ධිය තමයි හැබැයි මේක තාම සම්පූර්ණ වෙලා නැත්තම් මේකේ ඵල ගැනීමක් තාම වෙලා නැත්තම් මෙන්න මේ දේ ඉෂ්ට කර ගැනීම සඳහා හිතේ උද්‍යෝගයක් ඇති කරගන්න. මේ දේ ඉෂ්ට කර ගැනීම සඳහා හිතේ උනන්දුවක්, ඌමනාවක් ඇති කරගන්න. ඒ සඳහා වෑයමක් දරන්න. ඒ සඳහා දැඩි වීරයක් හිතේ ඇති කරගන්න. අන්න ඒ බඳු හිතේ ඇති කරගන්නා ඒ ඌමනාවට, උත්සාහයට, වෑයමට, නොපසුබස්නා උත්සාහයට, වීරයට තමයි විමුක්ති පාරිශුද්ධි පධානියංගය කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ එකාතකින් මේ අපේ නිවන් මාර්ගයම බොහොම හකුලවලා මේ බුදුරජාන් වහන්සේ මේ පාරිසුද්ධි පදානියංග හතරක් ආශ්‍රයෙන් විස්තර කරපු ආකාරය තමයි පැහැදිලි කරලා දෙන්නේ. නිසා අපිත් මේ කරුණු හොඳින් තේරුම් අරගෙන අපි මේ කරගෙන යන භාවනා කටයුතු සාර්ථකව කරගෙන අපිත් මේ එදා ආනන්ද සාමීන් වහන්සේ ඒ සාමූග කියන නියම්ගම් වාසීන්ට දේශනා කළා වගේ අපිටත් මේ අපේ ජීවිතේ කොහේ හරිද වැරදිලා තියෙන්නේ කොහෙද අඩුපාඩුකම් වෙලා තියෙන්නේ සීලේද අඩුපාඩුවක් තියෙන්නේ චිත්ත චිත්ත පාරිශුද්ධියද අඩුපාඩුවක් තියෙන්නේ එහෙම නැත්නම් ditthi පාරිශුද්ධියද අඩුපාඩුවක් තියෙන්නේ විමුක්ති පාරිශුද්ධියද අඩුපාඩුවක් තියෙන්නේ කියලා මෙන්න මේ කරුණ අපි තේරුම් අරගෙන ඒවා පරිපූර්ණ කිරීම සඳහා තවදුරටත් විපුලත්වයට පැමිණීම සඳහා අපේ හිතේ ඌමනාවක් අපි ඇති කරගමු. ඒ වගේම අපේ හිතේ වීරයක් ඇති කරගමු. දැඩි උත්සාහයක් ඇති කරගමු. මොකද අපිට මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ සෑහෙන්න කලාතුරකින්. ඒ නිසා අපිත් මේ ලැබූ මනුස්සාත්ම භාවයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස ඒ වගේම මේ චිත්ත පාරිශුද්ධිය, සීල පාරිශුද්ධිය, චිත්ත පාරිශුද්ධිය, දිට්ඨි පාරිශුද්ධිය, විමුක්ති පාරිශුද්ධිය අපේ සිත් සතන් තුළ දියුණු කර ගැනීම පිණිස අද දින ධර්මදේශනාවත් ඒ වගේම මේ දින හතරක් මුළුල්ලේ පවත්වපු මේ සාමුගිය ධර්මයේ සූත්‍රය ආශ්‍රයෙන් කළ වූ මේ ධර්මදේශනා මාලාවත් අපි සියලු දෙනාටම එකසේ උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනා මාලාවත් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.